තෙරුවන් සරණයි. මේ ධර්ම මාර්ගයේ අතිශයින් වැදගත් අංගයක් වන්නේ අනුපිළිවෙලින් ධර්මයේ සිතේ වැඩෙන ආකාරයට දේශනා කිරීමයි. අනුපිළිවෙලෙන් තමයි ක්‍රමානුකූලව තමයි මේ ධර්මය සිතේ වැඩෙන්නේ. ඒ අනුපිළිවෙල කැඩුව කෙනාට ඒ අනුපිළිවෙල බිඳගත් කෙනාට නිවන් මාගේ ඉදිරි ගමනක් නැහැ. යමක ක්‍රමානුකූල භාවයේ අනුපිළිවෙලින් ගමන් කිරීම කියන කාරණේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ පහාරාද සූත්‍රයේ පෙන්වලා දෙනවා මේ ශ්‍රාවකයාත් ධර්මයේ තුල අනුපිළිවෙලෙන් තමයි ගැඹුරින් ගැඹුරට ගමන් කරන්නේ ධර්ම සාගරයේ තුල විමුක්ති රසයෙන් යුතු ධර්ම සාගරය තුල කියලා. එතැනදී ඒ අනුපිළිවෙල කොහොමද අපි හඳුනාගන්නේ? ඒ අනුපිළිවෙල දේශනාවෙන් කොහොමද අපි උපුටා ගන්නෙ කියලා ඒ ඒ කෙනා කල්යාණ මිත්‍ර ඇසුරේ තෝරාගත යුතුයි. කෙනෙකුට වැඩෙන අනුපිළිවෙල තව කෙනෙකුට වැඩෙන්නේ නැහැ. නමුත් ඒ අනුපිළිවෙල සඳහා තියෙන මූල ධර්ම සෑම කෙනෙකුටම පොදුවේ වැඩෙනවා. වැඩෙන අනුපිළිවෙල එක එක ආකාරයි. නමුත් ඒ තුල මූල ධර්ම අනුපිළිවෙල ඒ තුල ධර්ම කාරණා වැඩෙන අනුපිළිවෙල පොදුයි. එතකොට අපි මේ මොහොතින් මොහොත ගත කරන මොහොතින් මොහොත කාමයන් හා ගනුදෙනු කරන මේ චිත්ත ස්වභාවය ක්‍රමක්‍රමයෙන් වෙනස් කරලා ධර්ම මාර්ගයකට නංවා ගන්නට බුදුරජාණන් වහන්සේ උපක්‍රම දේශනා කරනවා. ඒ ප්‍රතිපදාවන් අනුගමනය කරමින් යනකොට අපේ ජීවිතයට අලුත් දර්ශනයක් පිහිටන්ට පටන් ගන්නවා. ඒ ධර්මයේ පිහිටනකොට චිත්තාභ්‍යන්තරේම පේන්න පටන් ගන්නවා. චිත්තාභ්‍යන්තරේම කුසලය මේකයි අකුසලය මේකයි කියලා අඳුනා ගැනීමේ හැකියාව අපිට ඇති වෙනවා. මේ සඳහා කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ශ්‍රවණය කරනකොට ඔහුට සද්ධාව ඇති වෙන්න පටන් ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමා තුළ පිහිටවා ගැනීම තුල ඔහුට උපදින ලාභයන් තමයි සිහිය නුවණ කියන காரணා දෙක. ඒ සති සම්පජඤ්ඤ පිහිටන්න පටන් ගන්නකොට ඔහු Taman අර කාම ගනුදෙනුව හා යෙදෙන ඇසකන නාසයේ දිවකය මනස සංවර කරන්න පටන් ගන්නවා. එතකොට සීලය කියන ප්‍රතිපදාව සජීවීව පුරුදු කරන කෙනෙක් මේ ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරය මේ ආකාරයෙන් වත්පිළිවෙත් තුල ඇවතුම් පැවතුම් සංවරය සිදු කරනකොට අකුසල් බැහැර කරමින් කුසල් වඩමින් සිත කය වචනය පිරිසිදු කරගන්න පටන් ගන්නවා. ආන්නේ ආකාරයෙන් සිහිය නුවණ වීරිය වැඩෙනකොට ඔහුට බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයන් වඩන්ට පරිසරය සකස් වෙලා ආධ්‍යාත්මයේ සිහිය පිහිටන්න පටන් ගන්නවා. නුවණ පිහිටන්න පටන් ගන්නවා. වීරිය පිහිටන්න පටන් ගන්නවා. ආධ්‍යාත්මයේ මේ ಗುಣ පිහිටනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කායානුපස්සනාව පිරිසිදුව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එයාට වේදනානුපස්සනාව පිරිසිදුව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එයාට චිත්තානුපස්සනාව පිරිසිදුව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එයාට ධම්මානුපස්සනාව පිරිසිදුව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ ධර්මයන් ඉස්මතු වුණාම ඔහුගේ ජීවිතයේ තියෙන රැකවරණය නිවනට නැඹුරු රැකවරණයක්. අන්න එතනින් එහාට නිවනට නැඹුරු සිහිය නුවණ වීරිය පීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂාව පිහිටලා ඒ බොජ්ජංග ධර්ම පිහිටලා නිවන් මගේ ඉදිරියට ගමන් කරන්නට හැකියාව ලැබෙනවා ඔහු කලකදී නිවන් මඟ සම්පූර්ණ කරනවා එතකොට මා අද එලි කරන්නට යන කාරණේ තමයි මේ එදිනෙදා ජීවිතයේදී ඇතිවෙන අර්බුදයක් ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒ අර්බුදේ තමයි අපි යම් කටයුත්තක නියැලෙනකොට අපේ අපේ අවධානයේ කල්පනාව වෙනත් කටයුත්තක තියෙනවා. යම් ක්‍රියාවක් කරනකොට වෙනත් ක්‍රියාවක අපේ සිහිය තියෙන වෙලාවල් ඔබ අත්දැකලා ඇති. යම් කටයුත්තක් කරගෙන යනකොට ගීතයක් ගායනා කරනවා අවධානය තියෙන්නේ ගීතේ. යම් කෙනෙක් එක්ක කතා කරනකොට වෙනත් වැඩක් කර කර කතා කරනවා අවධානය තියෙන්නේ වැඩේ. යම් දෙයක් හිත හිත ඉන්නකොට වෙනත් කටයුත්තක් කරනවා එතකොට ඒ අවධානය අර හිතන දේ තුල තියෙනවා කටයුත්ත වෙහි කරනවා. ඒ වගේම අපිට ප්‍රශ්න ආදී ආවහම ඒ ප්‍රශ්නවල පැටලිලා හිත හිත ඉන්නවා. ඒ හිතන දේ තුල වෙනත් දෙයක් කතා කර කර ඉන්නවා. අර හිතන දෙයට තමයි අවධානය තියෙන්නේ කතා කරන දේ මොනවා කතා වුණාද දන්නේ. ඒ වගේම අපේ හිත වික්ෂිප්ත වෙච්ච මොහොතක අපි කතා කරනවා නමුත් අපි හිතලා තියෙන වෙන දෙයක් නමුත් අපි කතාව මතකයි හිතපු දේ මතක නැහැ. මේ ආකාර එක ක්‍රියාවක සිහියත් තව ක්‍රියාවක නියැලීමත් ඔබ විසින් කරන දෙයක්. එතකොට අපි ධර්ම මාර්ගයේ තුල කුසල් කටයුත්තක් කරනකොට කුසල් සහිත දෙයක් කතා කරනකොට කුසල් සහිත දෙයක් හිතනකොට හිත පිරිසිදු වෙන ආකාරයට කටයුතු කරනකොට කුසලයේ පවත්වන්න අපිට කැමැත්තක් තියෙන්න ඕනේ. එතකොට මේ කැමැත්ත මත කුසලයේ රැඳෙනවා, අකුසලයෙන් බැහැර වෙනවා, ඒ තුල සිහිය පවතිනවා. නැතුව કૃතිමව සිහිය දියුණු කරන ක්‍රමයක් බුදුසසුන තුල නැහැ. වීරියෙන් යුතු කෙනාට තමයි සිහිය පිහිටන්නේ. ධර්මයේ තුල සිහිය කියලා කියන්නේ සම්මා සතිය වැඩෙන පිළිවෙලයි. සම්මා සතිය වැඩෙන්නේ සම්මා වායාමයේ තුල. සම්මා වායාමයේ ඇතිවීමෙන්. ඒ වීරියේ තියෙන ගුණය තමයි කුසලයේ දන්නවා කුසලයේ පවත්වනවා. අකුසලයේ දන්නවා අකුසලයේ බැහැර කරනවා. එතකොට උපන් අකුසලයේ වළක්ව ගන්නවා. උපන් කුසලයේ රැක ගන්නවා. නූපන් අකුසලයේ නූපදවා ඉන්නවා. උපන් කුසලය භාවනා වශයෙන් පරිපූර්ණ කරගන්නවා. එතකොට මෙන්න මේ මේ වීරියේ ಗುಣ පිහිටවා ගන්න උත්සාහ කරනකොට එයා ඒවා සිහියෙන් තමයි කරන්නේ. සිහිය පරිපූර්ණ වෙවි යනවා. ඒක නිසා අපිට අදාළ ක්‍රියාවේ සිත පිහිටවාගෙන වාසය කරන්න පුහුණුවක් ලැබෙනවා. ක්‍රියාවට හිත ප්‍රකට වෙනවා. ක්‍රියාවට සිහිය රඳවා ගන්නට තරම් හිත ප්‍රකට වෙනවා. මෙන්න මේ වාචික කායික මානසික ක්‍රියාවල සිහිය රඳවා ගන්න තරම් හිත ප්‍රකට වෙනකොට එයා කුසලයේ සිත රඳවා ගැනීමේ දක්ෂයෙක් වෙනවා. අකුසලයේ බැහැර කිරීමේ දක්ෂයෙක් වෙනවා. මේ කාරණා නිසා ඔහුට ඒ ඒ මොහොතේ කරන ක්‍රියා හිතන ක්‍රියා කතා කරන ක්‍රියා තුල මනාකොට සිහිය පිහිටවාගෙන වාසය කරන්නේ හැකියාව ලැබෙනවා. වීරියෙන් යුතුව සිහිය උපදවාගත්ත කෙනාට සති සම්පජාන උපදවාගත්ත කෙනාට සිත පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා. පිරිසිදු සිතක් තුළ සිහිය ප්‍රකට වෙනකොට අදාළ ක්‍රියාවට අනුවම සිහිය පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපි කොහොමද මේ කටයුතු කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කටයුත්තක් කිරීමට පෙර කටයුත්තක් කරන මොහොතේ කටයුතු කිරීමෙන් පසු ඒ පිළිබඳ විමසන්ට කියලා කියලා දෙනවා. දැන් බලන්න ඔබ විශේෂයෙන් මේවා කරන්න ඕනේ. ඔබ ඒවා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් කිරීමට පුරුද්දක් නැහැ. නොකල ධර්මයන් පුහුණු කිරීම තමයි ධර්මයේ මේ ධර්ම මාර්ගයේ එක විශේෂ අංගයක් වෙන්න. එතකොට අද මේ දේශනාව ඇහුව වෙලේ ඉඳන් යම් කොලේක හෝ සටහන් කරගන්න ඕනේ. දිනපතා කළ යුතු වැඩ මොනවද කියන අදහස ඉස්සෙල්ලා නුවණින් විමසනවා උදේ කියන එක. දවල් වරුවට කළ වැඩ ඊළඟට හවසට කරන්න තියෙන වැඩ පිළිබඳව හිතනවා. රෑත් අද දවසේ කරපු වැඩ ගැන හිතනවා. එතකොට යම් අදහසකින් තමයි දවසේ ඔහු ගත කරන්නේ. ඒක සිහිය පවත්වා ගන්න ඉතා සාර්ථක ක්‍රියාකාරකමක්. කුසල අනුමනක් කිරීමට පෙර කරන අතර කර පසු ඒ කුසල් අරමුණ පිළිබඳව විශේෂයෙන් නුවණින් විමසන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා. එතකොට කොහොමද අපි මේක කරන්නේ? එදිනෙදා වැඩ ගැන අපි යම් අදහසකින් කටයුතු කරන්න ඒවා පිළිවෙලට සකස් කර ගන්නවා. වැඩ සටහනක් කියන්නේ නේද? ඒ වැඩ සටහන කියන්නේ ඒකයි. ඒ සටහන් කරගන්න වැඩ ටික කරනවා. ඉන් එහා දෙයක් මේ ධර්මයේ තුල වෙන්න ඕනේ. කියන්නේ සටහන් කරගත්ත වැඩ කොහොමද ධාර්මිකව කරන්නේ? කොහොමද ධර්ම මාර්ගයට අනුගතව කරන්නේ කියලා එක එක වැඩ ගැන හිතන්න ඕනේ උදේ. දවල් වරුවේ මන් ධාර්මිකව උදේ වරුවේ ගත කළාද කියලා හිතන්න ඕනේ. ඒ සටහන් කරගත්ත වැඩ මන් ධාර්මිකව කරාද? ඒ දවල් වරුවේම ආය කරන්න පුළුවන් ඉදිරියේදී හවස තියෙන වැඩ ටික මං ධර්මයේ යොදාගෙන කරන්නේ කොහොමද? මේ කටයුත්තේදී කොහොමද සිහිය නුවණ වීරිය යොදන ආකාරය? මේ කටයුත්තේදී මොකද්ද මං සිහි කරන්න සුදුසු? මොකද්ද වචනේ සිහි කරන්න සුදුසු? කොහොමද මේ කටයුත්තේදී කායික චර්ය ඉරියව්වට හිත පිහිටවාගෙන ඉන්නේ? කොහොමද මේ මෙහෙම ඇවිදින්නකොට මම මොන මානසිකාරයෙන්ද ඉන්ට සුදුසු කියලා හිතමු ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට තියෙනවා. එතකොට මං යන්න ඕනේ මේ මේ මානසිකාරයෙන් මෙහෙම කියලා මේ මේ මේ මේ විදිහට සිහිය යොදාගෙන කියලා යම් పూర్ව නිගමනයකට පැමිණීමෙන් ඔහුට ඒ අදිෂ්ඨාන ශක්තිය තුළ හිත වැඩ කරන්න මතක් වෙනවා. දවසේ වැඩ 100ක් තියෙනවා නම් 100ම ලියන එක නෙවෙයි මේ කියන්නේ. ප්‍රකටව කටයුතු කරන ඒ මතක් වෙන වැඩ ප්‍රමාණය ඉස්සෙල්ලා පුහුණු වෙන්න තියෙනවා. දවසේ ප්‍රධානම කටයුතු කරන වැඩ තියෙනවා නේව පහක් විතර ලියා ගන්නවා. ඒ පහ උදේ හිතනවා මේ වෙයිදී ධර්මයේ යොදාගෙන මම ඉන්නේ කොහොමද? ඒ වැඩ කටයුතු පහේ උදේ වරුවේ තියෙන එකක් නම් තියෙන්නේ ඒක කරාද? ද ඊළඟට හවස වැඩ තුනක් තියෙනවා නම් ඒ හතරක් තියෙනවා නම් ඒ හතර කරාද කරන්නේ කොහොමද ඒ වැඩ කටයුතු හතර ධාර්මික ධර්මයේ යොදාගෙන කරන්නේ කොහොමද ඉතින් රාත්‍රියේ බලනවා වැඩ කටයුතු පහ ධර්මයේ යොදාගෙන අද කරාද මේක හොඳ ක්‍රියාකාරකමක් කරලා බලන්න ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගතයි අනුකූලයි. එතකොට ඒ ආකාරයෙන් කුසලයේ විමසද්දී ඔහුට කලකදී ඒ වැඩ කටයුතු ප්‍රමාණය ටිකක් වැඩි කරගෙන යම් කලකදී ඒ ඒ මොහොතේදී කරන පුරුද්ද නිකම් ඇති වෙනවා. ඒ ඒ මොහොතේදී සිහිය නුවණ වීරිය පිහිටවා ගන්න පුරුද්ද අඛණ්ඩව ඇති වෙනවා. මේ ක්‍රියාකාරකම හෙටින් ඉඳන් පටන් ගන්න. කොහොමද? ඔන්න අපි වැඩ කටයුතු දවසේ වැඩ කටයුතු පහක් විතර ලියා ගන්නවා. අපි හිතමු උදාහරණ පහක් උදේ වරුවේ මූණ හොදන්න තියෙනවා. මූණ හොදනකොට මම හැමදාම මූණ හොදන චර්යාව කරනවා. කොහොමද මම සිහිය පිහිටවාගෙන ඉන්නේ? කායික ඉරියව්වට අතපය චලනය වෙන එකට සිහිය පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට නැත්තම් මෛත්‍රී භාවනාව හිත හිත මම මේක කරන්න අද. ඊළඟට හැමදාම කරන කටයුත්තත් නම් රෙදි මදින එක. ඒ රෙදි මදින වෙලාවට මම මොකද්ද සිහි කරන්නේ? නැත්තම් කොහොමද කාය කිරියව්වේ සිහිය පිහිටවා ගන්න. ඊළඟට වැඩට යන්න තියෙනවා. නැත්තම් කොහරි ගමනක් යන්න තියෙනවා උදේවරුේ. බස් එකේදී වාඩි වෙලා යන කාලයේදී මම මොකද්ද හිතන්නේ? නැත්තම් වාඩි වෙලා යන කාලයේදී මම මේ දේශනාවක් අහනවා. නැත්තම් හිතනවා මම වාඩි වෙලා යන කාලයේදී ඉතින් මෙන්න මේ පිරිත සජ්ජහායනා කරනවා. ඊළඟට අපි හිතමු නගරයට ගිහිල්ලා හෝ වෘත්තිය කරන ස්ථානයට ගිහිල්ලා හෝ මෙන්න මේ කටයුත්ත මම කරනවා. නැත්තම් කඩේකින් බඩුවක් මිලදී ගන්න තියෙනවා. මේ බැංකු කටයුත්තක් කරන්න තියෙනවා. නැත්තම් වෘත්තීය ජීවිතේ මොකක් හරි කටයුත්තක් කරන්න තියෙනවා. ඒ කටයුත්තේදී මං කොහොමද ඉන්නේ එතැනදී? එතැනදී මේ කයේ ඉරියව්වට සිත පිහිටවා ගන්න පුළුවන්. ඒ වගේ අර විශේෂ වෘත්තීය කටයුතු බැංකු කටයුතු කරනකොට වගේ මේ ධර්මයක් හිතේට කරන්න බෑනේ. සජ්ජායනා කර කර කරන්නත් බෑ. එතකොට ඒ වගේ දේවල් දි කරන්න ඕනේ. තක් ගාලා කායික ඉරියව්ව දිහා බලාගෙන අර කටයුත්ත කරන්න ඕනේ. ඒ කටයුත්ත හරියට මම කරනවාද කියන අදහසෙන් ඉන්න ඕනේ. එතකොට මේ මොහොතේදී ඒ කටයුත්ත ප්‍රකටව කරගන්න හැකියාව තියෙනවා. මොකද අදහසක් කලින් අපි දාගෙන ඉන්නේ, යෝජනාවක් කරගෙන ඉන්නේ. ඊළඟට හවස් වරුවේ තේ පානේ තියෙනවා. ඒ වෙලාවදී කොහොමද සිහියෙන් ඉන්නේ? නැත්තම් අවශ්‍ය වෙලේ දවල්ට කෑම කනවා. 12න් පස්සේ ඔබ 12න් පස්සේනේ මේ ආහාර ගන්න. එක දෙක වගේ වෙද්දි කෑම කනකොට හැමදාම කරන චර්යාවක්. දවල් කෑමේදී ආහාර ප්‍රතිවේක්ෂාව කරනවාද මං? දවල් කෑමේදී කෑම කද්දි නිහඬව ප්‍රතිවේක්ෂාව කරලා ඊළඟට කාය කිරියාවට සිත පිහිටවාගෙන කෑම ගන්නවා. ඊළඟට හවස් වරුවේ බුද්ධ වන්දනාව කරනවා. බුද්ධ වන්දනාවේදී සජ්ජායනා කරනවා. සජ්ජායනාවේ සජ්ජායනා කරන ඒ ගාථා පිරිත් ධර්ම වලට සිහිය යොදාගෙන මම ඒ කටයුත්ත කරනවා කියලා ඔන්නෝම කටයුතු පහක් විතර එදිනෙදා නිතර භාවිතාවන කටයුතු පහකට සටහන් කරගෙන මොකද්ද කටයුතු වලදී භාවිතා කරන ධර්මයේ කියලා උදය හිතනවා ඒ ධර්මයන් උදේ කටයුතු වලදී භාවිතා වුණාද කියලා දවල් බලනවා සවස භාවිතා කළ යුතු ධර්මයන් ගැන ආය පොඩි අදහසක් ගන්නවා ඊට පස්සේ රාත්‍රියේදී අර දවසේ කටයුතු පහක් කරාද මුළු දවසේම පහම නොකරන්න පුළුවන් උදේක විතරක් කරලා තියෙන්න පුළුවන් කමක් නැහැ ආයි ඊළඟ දවසෙත් අලුතෙන් ලියන්න ඕනේ. නැත්නම් අලුතෙන් මේ ওই ෆෝන් වල සටහන් කරගන්න ඕනේ. මේ ක්‍රියාකාරකම හිතින්නම් පටන් ගන්න. මම මේ අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ කුසල් අරමුණ කිරීමට පෙර කරනකොට කිරීමෙන් පසු විමසන්න කියන කාරණේ පාලි සටහන එක වෙන වෙලාවක පෙන්නලා දෙන්නම්. මේක තව ඉදිරි ක්‍රියාකාරකම් ගැන කියද්දී දැනට ක්‍රියාකාරකම් කිරීමට ඔබ උනන්දුවෙන් කටයුතු කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.